මකහදේව සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා මිථිලායන් විහෙරති මකහදේවම් බවනේ අතකෝ භගවා අඤ්‍යතරස්මින් පදේශේ සිතං පාස්වා කාසේ අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතද හෝසී කෝ නොකෝ හේතු කෝ පච්චයෝ භගවතෝ සිතස්ස පාතු කම්මාය න අකාරණේ තථාගතා සිතං පාතු කරොන්ති තේ අතකෝ ආයස්මා ආනන්දෝ ඒකං සංචේවරං කତ୍වා යේන භගවාත්තේ නංජලින් පනාමෙත්වා භගවන්තං ඒතදබෝච කෝනකෝ බහන්තේ හේතු කෝපච්චයෝ භගවතෝ සිතස්ස පාතු කම්මාය නාකාරණේ තථාගතා සිතං පාතු කරොන්ති තී බුත පුම්බං ආනන්ද ඉමිස්සායේව නිතිලායන් රාජා අහෝසි මඛා දේවෝ නාම ධම්මිකෝ ධම්ම රාජා ධම්මේටිතෝ මහරජා ධම්මං කරතේ බ්‍රාහ්මණ ගහපතිකේසෝ නේගමේසෝ චේපේ ඥානපදේසෝ ච උපෝසතං ච උපවසතේ චාතුද්දසින් පංචදසින් අට්ඨමින් ච පක්ඛස්ස අතකෝ ආනන්ද රාජා මකහ දේවෝ බහුන්නං වස්සානම් බහුන්නං වස්ස සතානම් බහුන්නං වස්ස සහස්සානම් අච්චයේන කප්පං ආමන්තේසේ යදා මේ සම්ම කප්පක පස්සයාසේ සිරස්මින් ඵලිතානේ ජාතානේ අතමේ ආරෝචයාසේතේ එවං දේවාතිකෝ ආනන්ද කප්පකෝ රඤ්ඤෝ මඛාදේවස්ස පච්චසෝසි අද්දසාකෝ ආනන්ද කප්පකෝ බහුන්නං වස්සානං බහුන්නං වස්ස සතානං බහුන්නං වස්ස සාස්සානං අච්චයේන රඤ්ඤෝ මඛාදේවස්ස සිරස්මින් ඵලිතානේ ජාතානේ දෙස්වාන රාජානං මඛාදේවං ඒ සදවෝච පාතු බොහෝතා කෝ දේවස්ස දේවදෝතා දිස්සන්තේ සිරස්මින් ඵලිතානේ ජාතානේ තේනහි සම්මකප්පක තානි ඵලිතානේ සාදුකං සණ්ඩාසේන උද්ධරිත්වා මමාංජලිස්මින් පතිට්ඨාතේ හේතේ ඒවං දේවාතිකෝ ආනන්ද කප්පකෝ රඤ්ඤෝ මකා දේවස්ස පටිසොත්වා ථානේ ඵලිතානි සාදුකං සණ්ඩාසේන උද්ධරිත්වා රඤ්ඤෝ මකා දේවස්ස අංජලිස්මින් පතිච්ඡාපේසී අතකෝ ආනන්ද රාජා මකා දේවෝ කප්පකස්ස ගාමවරන් දත්වා ජෙඨ පොත්තං කුමාරං ආමන්තා පෙත්වා ඒතදවෝච පාතු බොහෝතා කෝමේ තාත කුමාර දේවදෝතා දිස්සන්තේ සිරස්මින් ඵලිතානි ජාතානේ බුත්තා කෝ පනමේ මානුසකා කාමා සමයෝ දිබ්බේ කාමේ පරියේසිතුම් ඒහි සංසාත කුමාර ඉමං රාජ්‍යං පටිපජ්ජ අහං කනකේ සමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරසමා අනගාරියම් පබ්බජිස්සාමේ තේන හිතාස කුමාර යදා සම්පස්සේයාසේ සිරස්මින් පරිතානේ ජාසානේ අත කප්පකස්ස ගාමවරන් දත්වා ජෙට්ඨ පුත්තං කුමාරං සාදුකං රජ්ජේ සමනුසාසෙත්වා චේසමස්සුං ඕහාරස්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජෙය්‍යාසේ යේන මේ ඉදං කල්යාණං වට්ටං නිහතං අනුප්පවත්තේයාසේ මා කෝමේ ස්වං අන්තිම පුරිසෝ වහෝසී යස්මින් කෝථාත කුමාර පුරිස යුගේ වර්තමානේ ඒව රූපස්ස කල්යාණස්ස වට්ඨස්ස සමුච්ඡේදෝ හෝති සෝතේ සං අන්තිම පුරිසෝ හෝති සංසාහං සාත කුමාර එවං වදාමි යේන මේ ඉදං කල්යාණං වට්ඨං නිහසං අනුප්පවත්තේ යාසේ මාකෝ මේ ත්වං අන්තිම පුරිසෝ අහෝසීති අතකෝ ආනන්ද රාජා මකා දේවෝ කප්පකස්ස ගාමවරන් දත්වා ජෙට්ඨ පුත්තං කුමාරං සාදුකං රජ්ජේ සමනුසාසිත්වා ඉමස්මින් ඒව මකා දේවම්බවනේ කේසමස්සුං ඕහාරෙත්වා කාශායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේ සෝමෙච්ඡාසහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහාසී තතහ ဒ ොතියං තතහ තතියං තතහ චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියං සබ්බදී සබ්බත්තථාය සබ්බාවන්තං ලෝකං මෙච්ඡාසාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්‍රමාණේන අවේරේන අධ්‍යාපජ්ජේන පරිස්වා විහාසේ කරුණාසහගතේන චේතසාම් පෙය්‍යාලම් මුදිතාසහගතේන චේතසා පෙය්‍යාලම් උපේක්ඛාසහගතේන චේතසා ඒකන්දි සම්පරිස්වා විහාසේ තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්දමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං උපේක්ඛා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහාස්සී රාජා කෝපනානන්ද මකාදේවෝ චතුරාශේති වස්ස සහස්සානේ කුමාර කේලිතං කේලේ චතුරාශේතේ වස්ස සාස්සානේ ඕපරජ්ජංඛාරේසේ චතුරාශේතේ වස්ස සාස්සානේ රජ්ජංඛාරේසේ චතුරාශේතේ වස්ස සාස්සානේ ීමස්මින් ඒව මකාදේවම්බවනේ අගාරස්මා අනගාරියම් පබ්බජෙත්වා බ්‍රහ්මචරියං චරේ සෝචත්තාරෝ බ්‍රහ්ම විහාරේ භාවෙත්වා කායස්ස බෙදා පරං මරණා බ්‍රහ්ම ලෝකෝපගෝ අහෝසි අතකෝ ආනන්ද රඤ්ඤෝ මකහදේවස්ස පුත්තෝ බහුන්නං වස්සානං බහුන්නං වස්ස සතානං බහුන්නං වස්ස සහස්සානං අච්චයේන කප්පකං ආමන්තේසී යදානේ සම්මකප්පක පස්සෙයාසේ සිරස්මින් ඵලිතානේ ජාසානේ අතමේ ආරෝචෙයාසේ තේ එවං දේවාතිකෝ ආනන්ද කප්පකෝ රඤ්ඤෝ මකහදේවස්ස පුත්තස්ස පච්චස්සෝසී අද්දසාකෝ ආනන්ද කප්පකෝ බහුන්නං වස්සානම් බහුන්නං වස්ස සතානම් බහුන්නං වස්ස සහස්සානං අච්චේන රඤ්ඤෝ මකා දේවස්ස පුත්තස්ස සිරස්මින් ඵලිතානේ ජාසානේ දිස්වාන රඤ්ඤෝ මකා දේවස්ස පුත්තං ඒකදවෝච පාතු බොහෝතා කෝ දේවස්ස දේවදෝතා දෙස්සන්තේ සිරස්මින් ඵලිතානේ ජාසානේ තේ තේනහි සම්ම කප්පක තානේ ඵලිතානේ සාදුකං සණ්ඩාසේන උද්ධරිත්වා මම අංජලිස්මින් පතිච්ඡාසේ හේති එවං දේවාතිකෝ ආනන්ද කප්පකෝරඤ්ඤෝ මකාදේවස්ස පුත්තස්ස පටිසොත්වා තානේ ඵලිතානේ සාදුකං සණ්ඩාසේන උද්ධරිත්වා රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තස්ස අංජලිස්මින් පතිට්ඨාපේසේ අතකෝ ආනන්ද රඤ්ඤෝ මඛාදේවස්ස පුත්තෝ කප්පකස්ස ගාමවරන් දත්වා ජෙට්ඨ පුත්තං කුමාරං ආමන්තාසෙත්වා ඒතදවෝච පාසුභෝතා කෝමේ සාත කුමාරේ දේවදෝතා දෙස්සන්තේ සිරස්මින් ඵලිතානේ ජාසානේ බුද්ධා කෝපනමේ මානුසකා කාමා සමයෝ දිබ්බේ කාමේ පරියේසිතුම් ඒහෙතං තාත කුමාර හිමං රජ්ජම් පටිපජ්ජ අහං පනකේස මස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිස්සාමි තේන හිතාත කුමාර යදා ස්වම්පේ පස්සේයසේ සිරස්මින් ඵලිතානේ ජාතානේ අත කප්පකස්ස ගාමවරම් දත්වා ජෙට්ඨ පුත්තං කුමාරං සාදුකං රජ්ජේ සමනුසාසිත්වා තේ සමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අජ්ජාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජෙය්‍යාසී යේනමේ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තේයාසේ මාකෝ මේ ස්වං අන්තිම පුරිසෝ වහෝසි යස්මින් කෝතාත කුමාර පුරිස යුගේ වර්තමානේ ඒව රූපස්ස කල්යාණස්ස වට්ඨස්ස සමුච්ඡේදෝ හෝති සෝතේසං අන්තිම පුරිසෝ හෝති සංසාහං තාත කුමාර එවං වදාමි යේන මේ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුපවත්තේයාසේ මා කෝ මේ ස්වං අන්තිම පුරිසෝ අහෝසීති අතකෝ ආනන්ද රඤ්ඤෝ මකහ දේවස්ස පුත්තෝ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨ පුත්තං කුමාරං සාදුකං රජ්ජේ සමනුසාසෙත්වා ීමස්මින් ඒව මකහ දේවම්බවනේ කේසමස්සුං ඕහාරෙත්වා කාශායානි වත්තහානි අච්ඡා දෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජේ සෝමෙත්තා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහාසේ තථා ဒ ුතියන් තථා තතියන් තථා චතුත්ථින් ඉති උද්ධමදෝ තිරියං සබ්බදී සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තාසාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්‍රමාණේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිස්වා විහාසී කරුණාසාගතේන චේතසා පේයාලම් මුදිතාසාගතේන චේතසා පේයාලම් උපේක්ඛාසාගතේන චේතසා ඒකන්දි සම්පරිස්වා විහාසී තථා ဒ ොතියන් තතහා සතියන් තථා චතුත්ථින් ඉති උද්දමදෝ තිරියං සබ්බදේ සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපේක්ඛා සාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහාසී රඤ්ඤෝ කෝපනානන්ද මකාදේ වස්ස පුත්තෝ චතුරාශේති වස්ස සහස්සානේ කුමාර කේලේ සංකේලේ චතුරාශේති වස්ස සහස්සානේ ඕපරජ්ජං කාරේසේ චතුරාශේති වස්ස සහස්සානේ රජ්ජං කාරේසේ චතුරාශේති වස්ස සහස්සානේ ඉමස්මින් ඒව මඛාදේවම් බවනේ අගාරස්මා අනගාරියම් පබ්බජිත්වා බ්‍රහ්මචරියං චරේ සෝ චත්තාරෝ බ්‍රහ්ම විහාරේ භාවෙත්වා කායස්ස බේදා පරම්මරණා බ්‍රහ්ම ලෝකෝපගෝ අහෝසේ රඤ්ඤෝ කෝපනානන්ද මඛාදේවස්ස පුත්තප්ප පුත්තකා තස්ස පරම්පරා චතුරාශේතේ කත්තිය සාසානේ ඉමස්මින් ඒව මකාදේවම්බවනේ කේශමස්සුන් ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡා දෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජින්සු තේ මෙත්තා සාගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරින්සු තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධමදෝ තිරියං සබ්බදේ සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මෙත්තා සාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්‍රමාණේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිස්වා විහෙරින්සු කරුණා සාගතේන චේතසා පේයාලම් මුදිතා සාගතේන චේතසා පේයාලම් උපේක්ඛා සාධකේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරින්සු තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථිම් ඉතේ උද්ධමදෝ සිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං උපේක්ඛා සාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරින්සු තේ චතුරාශේති වස්ස සාස්ථානේ කුමාර කීලිතං කීලින්සු චතුරාශේති වස්ස සාස්ථානේ ඕපරජ්ජං කාරේසුං චතුරාශේති වස්ස සාස්ථානේ රජ්ජං කාරේසුං චතුරාශේති වස්ස සාස්ථානේ ඉමස්මින් ඒව මඛාදේවම්බ වනේ අගාරස්මා අනගාරියම් පබ්බජිත්වා බ්‍රහ්මචරියං චරින්සෝ තේ චත්තාරෝ බ්‍රහ්ම විහාරේ භාවෙත්වා කායස්ස දෙහදා පරම් මරණ බ්‍රහ්ම ලෝකෝපගාහේසුං නිමේතේ සංරාජානං පච්චිමකෝ අහෝසි ධම්මිකෝ ධම්ම රාජා ධම්මේෂිතෝ මහරාජා ධම්මං චරති බ්‍රාහ්මණ ගහපතිකේසු නේගමේසු චේව ජානපදේසු ච උපෝසතං ච උපවසති චාසොද්දසෙන් පංචදසෙන් අට්ඨමෙන් ච පක්ඛස්ස බොහෝතකොම්බං ආනන්ද දේවානං තාවතින්සානං සුදම්මායන් සභායන් සම්නිසින්නානං සම්නිපතිතානං අයමන්තර කතා උදපාදේ ලාභවත බොහෝ විදේහානං සුලද්ධං වත බොහෝ විදේහානං යේෂං නිමිරාජා ධම්මිකෝ ධම්මරාජා ධම්මේශිතෝ මහරාජා ධම්මං චරති බ්‍රාහ්මණ ගහපතිකේසෝ නේගමේසෝ චේව ඥානපදේසු ච උපෝසතං ච උපවසති චාසොද්දසින් පංචදසින් අට්ඨමින් ච පක්ඛස්සාති අතකෝ ආනන්ද සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතින්සේ ආමන්තේසී ඉච්ඡේයාසනෝ තුම්හේ මාරිසා නිමිරාජානන්දට්ඨොන්ති ඉච්ඡාම මයං මාරිස නිමිරාජානන්දට්ඨොන්ති තේන කෝපන සමයේන නිමිරාජා සදෝපෝසතේ පන්න රසේ සසේ සන්නහාතෝ උපෝසතිකෝ උපරි පාසාද වරගතෝ නිසින්නෝ හෝති අතකෝ ආනන්ද සක්ඛෝ දේවානමින්දෝ සේයතාපි නාම බලවා පුරිසෝ සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජෙය්‍ය ඒවමේවං දේවේසෝ තාවතින්සේසෝ අන්තරහිතෝ නිමිස්ස රඤ්ඤෝ පමුඛේ පාසුර හෝසි අතකෝ ආනන්ද සක්ඛෝ දේවානමින්දෝ නිමින් රාජානං ඒසදවෝච ලාභාතේ මහරාජ සුලද්ධංසේ මහරාජ දේවාසේ මහරාජ ශාවතින්සා සොදම්මායන් සභායන් චිත්තයමාන රූපා සම්නිසින්නා ලාභවත බොහෝ විදේහානං සුලද්ධං වත බොහෝ විදේහානං යේසං නිමි රාජා ධම්මිකෝ ධම්ම රාජා ධම්මේකිතෝ මහරාජා ධම්මං චරතේ බ්‍රාහ්මනගහපතිකේසෝ නේගමේසෝ චේව ඥානපදේසුච උපෝසතං ච උපවසති ඡාතෝද්දසින් පංචදසින් අට්ඨමෙන් ච පක්ඛස්සාති දේවාතේ මහරජ ඡාවතින්සා දස්සන කාමාත් තස්සතේ අහං මහරජ සහස්වයුත්තං ආජඤ්‍ය රතං පහිනිස්සාමේ අබිරුහෙයාසි මහරජ දිබ්බං යානං අවිකම්පමානෝති අදිවාශේෂිකෝ ආනන්ද නිමිරාජා සොන්හේ භාවේන අතකෝ ආනන්ද සක්කෝ දේවානමින්දෝ නිමිස්සරඤ්ඤෝ අදිවාසනං විදිත්වා සේයතාපි නාම බලවා පුරිසෝ සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජෙය්‍ය ඒවමේවං නිමිස්සරඤ්ඤෝ පමුකේ අන්තරහිතෝ දේවේසෝ තාවතින්සේසෝ පාතුර හෝසි අතකෝ ආනන්ද සක්කෝ දේවානමින්දෝ මාතලේ සංඝාහකං ආමන්තේසේ ඒහි සංසම්ම මාතලේ සහසයුත්තං ආජඤ්‍ය රතං යෝජෙත්වා නිමින් රාජානං උපසංඛමිත්වා එවං වදේසේ අයන්තේ මහරජ සහස්සයුත්තෝ ආජඤ්ජරතෝ සක්ඛේන දේවාන මින්දේන පේසිතෝ අබිරුහිහාසි මහරජ දිබ්බං යානං අවිකම්පමානෝ තේ එවං බද්ධාන්ත වාසිකෝ ආනන්ද මාතලේ සංඝාහකෝ සක්ඛස්ස දේවාන මින්දස්ස පටිස්සොත්වා සාස්සයුත්තං ආජඤ්‍ය රතං යෝජෙත්වා නිමින් රාජානං උපසංඛමෙත්වා ඒ සදවෝච අයං තේ මහරජ සහස්සයුත්තෝ ආජඤ්‍ය රතෝ සක්කේන දේවානමින්දේන තේසිතෝ අබිරව මහරජ දිබ්බං යානං අවිකම්පමානෝ අපිච මහරජ කතමේන සං නේමි යේන වා පාප කම්මා පාපකානං කම්මානං විපාකං පටිසංවේදෙන්තේ යේන වා කල්යාණ කම්මා කල්යාණානං කම්මානං විපාකං පටිසංවේදෙන්ති තී උබයේනේව මං මාතලේනේ හේති සම්පායේසේ කෝ ආනන්ද මාතලේ සංඝාහකෝ නිමින් රාජානං සුධම්මං සබහං අද්දසාකෝ ආනන්ද සක්කෝ දේවානමින්දෝ නිමින් රාජානම් දුරතෝව ආගච්ඡන්තම් දිස්වාන නිමින් රාජානං ඒතදවෝච ඒහි කෝ මහරජ ස්වාගතං මහරජ දේවාතේ මහරජ තාවතින්සා සුධම්මායන් සභායන් කිත්තේමාන රූපා සම්නිසෙන්නා ලාභවත බොහෝ විදේහානම් සුලද්ධං වත බොහෝ විදේහානම් යේසං නිමිරාජා ධම්මිකෝ ධම්මරාජා ධම්මේසිතෝ මහරාජා ධම්මං චරති බ්‍රාහ්මණ ගහපතිකේසෝ නේගමේසෝ චේව ඥානපදේසුච උපෝසතං ච උපවසති ඡාතොද්දසින් පංචදසින් අට්ඨමින් ච පක්ඛස්සාති දේවාසේ මහරජ තාවතින්සා දස්සන කාමා අබිරම මහරජ දේවේසෝ දේවානුභාවේනාති අලං මාරිස තත්තේව මං මිතිලං පඨිනේතු තත්තාහං ධම්මං චරිස්සාමි බ්‍රාහ්මණ ගහපතිකේසෝ නේගමේසෝ චේව ජානපදේසුච උපෝසතං ච උපවසිස්සාමි චාතුද්දසින් පංචදසින් අට්ඨමින් ච පක්ඛස්සාති අතකෝ ආනන්ද සක්කෝ දේවානමින්දෝ මාතලේ සංඝාහකම් නාමන්තේසේ ඒහෙත්වං සම්ම මාතලේ සාහසයොත්තං ආයංජ රතං යෝජත්වා නිමින් රාජානං සත්තේව මිතිලං පටිනේ හේතේ එවං බද්ධන්ත වාතිකෝ ආනන්ද මාසලේ සංගාහකෝ සක්කස්ස දේවානමින්දස්ස පටිසොත්වා සහස්සයුත්තං ආජඤ්‍ය රසං යෝජෙත්වා නිමින් රාජානම් තත්තේව මිතිලං පටිනේති తත්‍ර සුදං ආනන්ද නිමි රාජා ධම්මං කරති බ්‍රාහ්මණ ගහපතිකේසෝ නේගමේසෝ චේව ජානපදේසු ච උපෝසතං ච උපවසති චාසොද්දසින් පංචදසින් අට්ඨමෙන් ච පක්ඛස්ස අතකෝ ආනන්ද නිමිරාජා බහුන්නං වස්සසහස්සානං අච්චයේන කප්පකම් නාමන්තේසේ යදා මේ සම්ම කප්පක පස්සෙයාසේ සිරස්මින් ඵලිතානේ ජාතානේ අතමේ ආරෝචෙයාසේතේ එවං දේවාතිකෝ ආනන්ද කප්පකෝ නිමිස්ස රඤ්ඤෝ පච්චස්සෝසේ අද්දසාකෝ ආනන්ද කප්පකෝ බහුන්නං වස්සානම් බහුන්නං වස්ස සතානම් බහුන්නං වස්ස සාස්සානං අච්චයේන නිමිස්ස රඤ්ඤෝ සිරස්මින් පරිතානේ ජාතානේ දිස්වාන නිමින් රාජානං ඒතද වෝච පාසුබොහතා කෝ දේවස්ස දේවදෝතා දිස්සන්තේ සිරස්මින් ඵලිතානේ ජාසානේ තේ තේන හි සම්ම කප්පක තානි ඵලිතානේ සාදුකං සණ්ඩාසේන උද්ධරිත්වා මම අංජලිස්මින් පතිට්ඨාසේ හේති එවං දේවාතිකෝ ආනන්ද කප්පකෝ නිමිස්සරඤ්ඤෝ පටිසොත්වා තානි ඵලිතානි සාදුකං සණ්ඩහාසේන උද්ධරිත්වා නිමිස්සරඤ්ඤෝ අංජලිස්මින් පතිට්ඨාපේසී අතකෝ ආනන්ද නිමිරාජා කස්සපස්ස ගාමවරන් දත්වා ජෙට්ඨ පුත්තං කුමාරං ආමන්තා පෙත්වා ඒතදවෝච පාතු බුහතා කෝමේ තාත කුමාරේ දේවදෝතා දිස්සන්තේ සිරස්මෙන් ඵලිතානේ ජාසානේ බුත්තා කෝපනමේ මානුෂකා කාමා සමයෝ දිබ්බේ කාමේ පරියේ සිතොම් ඒ හේතං තාත කුමාර ඉමං රජ්ජං පටිපජ්ජ අහං පන කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමේ තේන හිතාස කුමාර යදා සම්පේ පස්සේ යාසේ සිරස්මින් ඵලිතානේ ජාතානේ අත කප්ප කස්ස ගාමවරන් දත්වා ජෙච්ඡ පුත්තං කුමාරං සාදුකං රජ්ජේ සමනුසාසෙත්වා කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡා දෙත්වා අගාරසමා අනගාරියම් පබ්බජෙය්‍යාසී යේන මේ ඉදම් කල්යාණං වට්ටං නිහසං අනුප්පවත්තේයාසේ මාකෝ මේ ත්වං අන්තිම පුරිසෝ අහෝසි යස්මින් කෝසාත කුමාර පුරිස යුගේ වර්තමානේ ඒව රූපස්ස කල්යාණස්ස වට්ඨස්ස සමුච්ඡේදෝ හෝති සෝතේ සං අන්තිම පුරිසෝ හෝති තං සාහං සාත කුමාර එවං වදාමේ යේන මේ ඉදං කල්යාණං වට්ටම් නිහිතං අනුපවත්තේයාසේ මාවෝ මේ සං අන්තිම පුරිසෝ අහෝසීති අතකෝ ආනන්ද නිමිරාජා කප්පකස්ස ගාමවරන් දත්වා ජෙට්ඨ පුත්තං කුමාරං සාදුකංග රජ්ජේ සමනුසාසෙත්වා ඉමස්මින් ඒව මඛාදේවම්බ වනේ කේසමස්සුං ඕහාරෙත්වා අප්පාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේ සෝමෙත්තා සාගතේන චේතසා ඒකන්දි සම්පරෙත්වා විහාසේත් තථා ဒ ොතියන් තථා තතියන් තථා චතුත්ථින් ඉතිෝද්දමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහාසේ කරුණා සහගතේන චේතසා පේයාලම් මුදිතා සහගතේන චේතසා පේයාලම් උපේක්ඛා සහගතේන චේතසා ඒකාන්දි සම්පරිත්වා විහාසේ තථා ဒ ුතියන් තථා තතියන් තථා චතුත්ථිම් ඉති උද්ධමදෝ තිරියං සබ්බදේ සබ්බත්තතාය සබ්බවන්තං ලෝකං උපේක්ඛාසගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහාසේ නිමිකෝ පනානන්ද රාජා චතුරාසේතේ වස්සසාසානේ කුමාර කේලිතං කේලේ චතුරාසේතේ වස්ස සාස්ථානේ ඕපරජ්ජං කාරේසේ චතුරාසේතේ වස්ස සාස්ථානේ රජ්ජං කාරේසේ චතුරාසේතේ වස්ස සාස්ථානේ හිමස්මින් ඒව මඛාදේවම්බබනේ අගාරස්මා අනගාරියං පබ්බජිතෝ බ්‍රහ්මචරියං චරේ සෝචත්තාරෝ බ්‍රහ්ම විහාරේ භාවෙත්වා කායස්ස බෙහෙදා පරං මරණා බ්‍රහ්ම ලෝකෝපගෝ අහෝසි නිමිෂකෝපනානන්දරඤ්ඤෝ කලාරජනකෝ නාම පුත්තෝ අහෝසී සෝන අගාරස්මා අනගාරියං පබ්බජේ සෝතං කල්යාණං වට්ඨං සමුච්චින්දේ සෝතේ සංஅන්තිම පුරිසෝ අහෝසී සියාකෝපනතේ ආනන්ද ඒවමස්ස අඤ්ඤෝනෝන තේන සමයේන රාජා මඛා දේවෝ අහෝසී යේන සංඛල්යානං වත්තං නිහෙතන්තේ නකෝ පනේතං ආනන්ද ඒවං දට්ඨබ්බං අහන්තේන සමයේන රාජා මකහා දේවෝ වහෝසින් අහං සංඛල්යානං වට්ටං නිහෙනෙන් මයා සංඛල්යානං වට්ටං නිහෙතං පච්චිමා ජනතා අනුප්පවත්තේසේ සංකෝපනානන්ද කල්යාණං වට්ටං නනිබ්බිදාය නවිරාගාය නනිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති යාවදේව බ්‍රහ්මලෝකෝපපත්තියා ඉදං කෝපනානන්ද ඒතරහි මයා කල්යාණං වට්ටං නිහිතං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාචානන්ද ඒතරහි මයා කල්යාණං වට්ටං නිහිතං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දම් සම්මා දිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං කෝ ආනන්ද ඒතරහි මයා කල්යාණං වට්ටං නිහිතං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති තං කෝ අහං ආනන්ද එවං වදාමි යේන මේ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තේ යාත මා කෝ මේ තුම්මේ අන්තිම පුරිසා හොවත් යස්මින් කෝ ආනන්ද පුරිස යුගේ වර්තමානේ ඒව රූපස්ස කල්යාණස්ස වට්ටස්ස සමුච්ඡේදෝ හෝති සෝතේසං අන්තිම පුරිසෝ හෝති තං වෝ අහං ආනන්ද එවං වදාමි යේන මේ ඉදං කල්යාණ වට්ටං නිහිතං අනුප්පවත්තේ යාත මා වෝ මේ තුම්හි අන්තිම පුරිසා අහුවත්තාති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති මකහා දේව සොත්තං තතියම්